කාර්ය අතරේ දහම වෙනුවෙන් කෙනෙක් කාලය වෙන් කරගන්නේ කොහොමද? මෙහෙමයි නෝනා ඔය ප්‍රශ්නේ හුඟ කෙනෙකුට තියෙනවා. හුඟ කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ මට දවසේ මෙච්චර රාජකාරී තියෙනවා ධර්මයට යොමු කරගන්න මේ වෙලාවක් නැහැ මොකද්ද කරන්න කියලා. ඉතින් එතෙන්දී නෝනා අපි ඉස්සෙල්ලාම අපි බෙදා ගන්න ඕනේ මං උදෙසා කරන්නා වූ දේ මොකද්ද? අනුන් උදෙසා කරන්නා වූ දේ මොකද්ද කියලා. දැන් හැමෝම මං උදෙසා කරන්නා වූ දේවල් කියලා උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ මොනවද? අනුන් උදෙසා කරන දේවල්. එක්කෝ රට ජාතිය වෙනුවෙන් නැත්නම් ආගම වෙනුවෙන් නැත්නම් ජනතාව වෙනුවෙන් නැත්නම් දුවදරුව වෙනුවෙන් ඒ වගේ හැම දෙයක්ම මේ මගේ කියලා ඒගොල්ලෝ කරන්නේ අනුන්ගේ දේවල්. එහෙනම් බලන්න තමන්ගේ දේ කියන්නේ මොකද්ද? තමා මේ ධර්ම මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගත කරන්න දවසකට පැයක් ඔබ වෙන් කරන්නේ ඒ පැය විතරයි ඔබ ඔබ උදෙසා කරගත් දෙයක් බවට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අතීතයට හිත යොමු කරලා බලන්න. මේ අතීතයට හිත යොමු කරලා ඔබ දැන් බලලා හිතන්න ඔබ උදෙසා කරගත් ආ වූ දේවල්ද ඔබ වැඩියෙන් කරලා තියෙන්නේ? අනුන් උදෙසා කරගත් ආ වූ දේවල්. එතකොට ඔබට තේරෙනවා පැහැදිලිවම මම් මුළු ජීවිත කාලෙම කරලා තියෙන්නේ දැනුම් උදෙසා. එක්කො රැකියාව එක්ක ව්‍යාපාර එක්ක දවාදරුව එක්ක දේපල එක්ක රටජාතියාගම මේවා උදෙසා තමයි අපි කරලා තියන්නේ අපි උදෙසා තමා උදෙසා කරගත්තා උදේ අල්පයි. එනිසා මේ අපි උදෙසා අනුන් උදෙසා කරගන්නා වූ කිසිම දෙයක් නොනා අපිට කවදාක්වත් අපේ යහපත උදෙසා හේතු වෙන්නේ නැහැ. ඒවත් සියල්ලම අපි තියලා තමයි කවදා හරි ලෝකෙන් පයින් වෙලා යන්නේ. ඊළඟ උපතකට යන්නේ. නමුත් ඊළඟ උපතකට යද්දී අපිට උපකාර වෙන්නේ අපි කරගත්තා උදේ පමණයි. ඒ නිසා නිරේතුරුවම තමන් මේ කාරණා දෙක බෙදා ගන්න බෙදාගෙන හැම වෙලාවෙම හිතන්න ඔබ උදෙසා කරන දේ මොකද්ද? අනුන් උදෙසා කරන දේ මොකද්ද කියලා බෙදාගෙන නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ උදෙසා කරගන්නා උදේ ශක්තිමත් භාවයට. ඒතර ඔබ උදෙසා කරන්නේ මොකද්ද? ඔබ දානීය සීලය, මෛත්‍රිය, භාවනාව තුල ගත කරන්නා උදේ තමයි ඔබ උදෙසා කරගන්නා උදේ බවට පත් වෙන්නේ. ඒතකොට එහෙම කරලා මේක බෙදාගෙන අපි උදෙසා කරන්නා උදේ ශක්තිමත් කරගත්තොත් අපිට ওই ගැටලුව මතුවෙන්නේ නැහැ. දැන් ඒක නෝනා කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා ඇහුවා ස්වාමින්වහන්සේ මට අවුරුදු දැන් 65ක් වෙනවා. මේ අවුරුදු 65ෙම මම කලේ දරුවෝ හැදුවා, මුණුබුරෝ හැදුවා, ඒගොල්ලන්ගේ වගකීම් ඉටු කළා. නමුත් දැන් මට බයක් හිතෙනවා මේ බණ අහනකොට. ඒ නිසා මට දැන් කාලේ මදි කියලා මට බයක් හිතෙනවා කියලා. ඒ නිසා දැන් මම මොකද්ද කරන්න කියලා ඒ අම්මා අහනවා. එතකොට ඇයි යා මේ මුළු අවුරුදු 65ම වැය කරලා තින්නේ එයා උදෙසාද අනුන් උදෙසාද? අනුන් උදෙසා. එයා උදෙසා වැය කළා නැහැ. දැන් එයාට තේරෙනවා දෙයියනේ මං අනුන් උදෙසා මෙච්චර කල් වැය කළා ඒ කිසි දෙයක් මට අයිති නැහැ. මං ඒව ඔක්කොම දාලා යනවා. එහෙනම් දැන් මං උදෙසා වැය කරන්න ඕනේ කියලා හම්බු කරන්න ඕනේ කියද්දී එයාට දැන් හිතෙනවා මට දැන් කාලේ මදි කියලා. දැන් කාලේ මදි කියන තැන ඉඳගෙන යා ගැටි ගැටි ඉන්නවා. යාට දැන් ඉස්සරහට යන්න බෑ මොකද අනිවාර්යයෙන්ම යා ධර්මයෙන් පරාජිත වෙන්නකයි ඉන්නේ. මං කව නෝනා කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද අඟුලිමාල මිනිස්සු 999ක් මරලා දාලත් මොහතකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අර කිසා ගෝතමීය පටාචාරාව අර වගේ දුර්වල තැන්වල ඉඳලත් ඒගොල්ලෝ මොහතකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ඇස් දෙක පියාගෙන নিরතුරුව දකින්න. ඔබ අතීතයේ බුදුරජාණන් වහන්සේලා අභියස ඉඳගෙන බුදුරජාණන් වහන්සේලාගේ බණ අහපු හැටි নিরතුරුව සිහිපත් කරගෙන ඉන්න. ඔබ අතීතයේ බුදුරජාන් වහන්සේලාගේ ශාසනවල ඉපදිලා භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් ඒ පැවිදි ජීවිත ගත කරපු ඇති නුවණින් දකිමින් ඉන්න. ඔබ අතීතයේ පිරිමි ආත්මයන් ලැබපු වෙලාවේ භික්ෂු ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් ඔබ පැවිදි උපසම්පදාව ලැබලා ජීවත් වෙච්ච චිත්‍රයන් මනසින් දකිමින් ඉන්න. ඒ වගේ මනසින් දකිමින් ඉද්දී ඔබ අතීතයේ මෛත්‍රී වඩලා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එර්දියෙන් ගමන් කළා නුවණින් දකිමින්ෙන් ඔබ අතීතයේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන එර්දියෙන් ගමන් කළා නුවණින් දකිමින් ඉන්න එතකොට ඔබට මේ ශක්තිමත් තැනකින් ජීවිතේ මතු කරලා ගන්න පුළුවන් ඒ කියන්නේ ඔබට කොතනකවත් දුක් වෙන්න අවශ්‍ය නැහැ මේ ජීවිතේ මම ප්‍රමාදුණා කියලා. මේ ජීවිතේ ප්‍රමාදුණායි කියලා ඔබට හිතෙනවා නම් ඔබ අතීතයේ අරසා ශක්තිමත් තැන් තියෙනවා. ඒසා ශක්තිමත් තැනකින් ජීවිතේ මතු කරගත්තොත් ඔබට ඒක සතියක් නෙමෙයි ඒක දවසක් තුලින් වූ ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිරේතුරුවම විවේකී ඉන්නකොට ඇස් දෙක පියාගෙන මම අතීතයේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල උතුම් භික්ෂූත්වයන් ලැබලා අවුරුදු දසදහස් ගණන් ගත කරපු ඒ උත්තරම ජීවිත සිහිපත් කරන්නේ බලන්න බුදුරයන් වහන්සේලාට දන් දුන්න බුදුරයන් වහන්සේලාගේ බණහපු ඒ චිත්‍රයන් මවාගෙන ජීවිතය තුලේ කුසල් ශක්තිය වැඩි කරගන්න එතකොට ඔබට අයෝමීය ශක්තියක් එනවා පුංචි කාලකදී ධර්මයේ තුල ශක්තිමත් වෙන්න